ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ කැලණිය වේවැම්තුව ශ්‍රී ඥානවිමලාරස්ත විද්‍යාශෝභිත ධර්මායතන වාසී අඟුරුකාර මුල්ල ශ්‍රී මේදංකර පිරිවෙන් පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී පූජනීය දලුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේ Thank you. නාහං වික්ඛවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං වික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතහ ඉදං වික්ඛවේ චිත්තං චිත්තං වික්ඛවේ ආසේවිතං භාවිතං බහූලී කතං මහතෝ අත්ථාය සංවත්තති තී සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණා බිලාසී වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි පින්වත්නි යමෙක් බුදුබණ නිවැරදි ආකාරයට අසනවද ශ්‍රවණය කරනවද ඔහුට ඒකාන්තයෙන්ම ජීවිතේ සුවපත් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සමාජයේ ඇතිවෙන බොහෝ ගැටුම් ගැටලු ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව තමයි අපේ සිත. වරදවා තිබූ සිත. වැරදි වලට පුරුදු කරපු සිත. එහෙම නැත්නම් අපි කියනවා අභාවිත සිත කියලා. එතකොට අද මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ ඒකක නිපාතයට අයත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙන්නේ යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති මහණෙනි යම් කිසි කෙනෙක් තමන්ගේ සිත භාවිත කරනවා නම් බහුලීකත කරනවා නම් මහත් වූ අර්ථයක් ගෙන දෙනවා කියලා චිත්තම් වික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති කියලා ඒ දහම් පාඨේ සඳහන් වෙනවා. එතකොට පින්වත්නි මොකද්ද මේ ආසේවිත භාවිත බහුලීකත කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ බොහෝ කෙනෙක් බොහෝ දේට මුලා වෙන්න ප්‍රධානම හේතුව තමයි තමන්ගේ ශාරීරිය පංචස්කන්ධය පිළිබඳව ඇති කරගෙන තියෙන වැරදි දෘෂ්ටිය වැරදි දෘෂ්ටිය නිසා මම කරනවා කියන සංඥාව පහළ වෙනවා මේ දේ මගේ කියන සංඥාව පහළ වෙනවා මට කරන්න පුළුවන් කියන සංඥාවක් පහළ වෙනවා ඒ නිසා මමය මාගේ යනුවෙන් මමත්වයෙන් මමායනින් යුක්ත යුක්තව දෘෂ්ටීන් තෙල්බ ගැනීම තමයි මේ ශරීරය පිළිබඳව වැරදි විදිහට අර්ථකථනය කිරීමෙන් හේතු වෙන්නේ. ඒ නිසා අපි දන්නවා ආශේවිත කියලා කියන්නේ පළමු කොට පටන් ගැනීම කියනවා. සිත ආරක්ෂා කරන්න, සිත වඩන්න, සිතට හොඳ දේවල් ප්‍රගුණ කිරීමට ආශේවිත වශයෙන් ආරම්භ කරන්න කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම භාවිත කියලා කියන්නේ නැවත නැවත ඒ දේ යෙදීම. ඕනම දෙයක් අපිට පේනවා ආරම්භ කරනවා පේනවා නමුත් ඒක නැවත නැවත කරගෙන යනවා පේන්නේ නැහැ හොඳ දේවල්. ඊළඟට බහුලීකත කියලා කිව්වේ බහුල වශයෙන් කිරීම. දැන් විශේෂිත අවස්ථාව තමයි බහුලීකත කියලා කියන්නේ. බොහෝ අය සිත වඩන්න පටන් ගන්නවා නැවත නැවත කරනවා බහුල වශයෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ද්වේෂය ආවහම එයාට ඒ ද්වේෂය පාලනය කරගන්න බෑ. ඇයි හේතුව සිත බහුලීකත වශයෙන් වඩලා නැහැ. ඒ නිසා මේ සිත හැම වෙලෙම බලන්නේ කාට හරි අනර්ථයක් කරන්න. අපි හොඳට මතක තියාගන්නට ඕනේ යම්කිසි කෙනෙක් යම්කිසි හේතුවකින් මොනම හරි කෙනෙකුට නිර්පරාදේ, නිස්කාරණේ, નિર્දෝෂී කෙනෙකුට දෝෂ සහිත දේවල් කරනවා නම්, ගරහනවා නම් හිරිහැර හිංසා පීඩා කරනවා නම් ඒකාන්තයෙන්ම ඔහු පෙරලා ඒ කරපු වැඩෙම පීඩා විඳින්නෙක් බවට පත් වෙනවා. පෙර වූ කතාවක් කියන්න. එක්තරා දඩයක්කාරයෙක් තමන්ගේ දඩයම් බල්ලෝ සමග වනයේට ගියා දඩයම සඳහා. මෙහෙම යනකොට එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් සම්මුඛ වුණා. මුණ ගැහුණා. උන්වහන්සේ කෙරෙහි ද්වේෂ සිතක් පහළ කරගත්තා. අද දවස මට හරියයිද දන්නේ නැහැ. මොකද හේතුව මූණට මොනිච්චියුනේ මුණ ගැහුනේ මේ ස්වාමින් වහන්සේ. මේ මොඩු මහණ. ඒ නිසා මට අද හරියයිද දන්නේ නැහැ කියන द्वේෂයෙන් දඩේම සඳහා පිටත් වුණා. කිව්වත් වගේම එදා යාට කිසිම ලාභයක් ලබන්න බැරි වුණා. එක සතෙකුවත් දඬයන් කරගන්න බැරි වුණා. ඊළඟට මේ දඩයන් වැද්දගේ ද්වේෂය තියුණු වුණා. තව තවත් අර ස්වාමීන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තා. මේ මහා නිසා තමයි මට මෙහෙමුනේ කියලා නැවත ඔහු දඩයන් බල්ලු සමග තමන්ගේ මාර්ගයේ නිවස කරා එනකොට අර ස්වාමීන් වහන්සේ නැවත මුණ ගැහුණා. උන්වහන්සේ කෙරෙහි ද්වේෂයෙන් උන්වහන්සේ පසුපස හඹාගෙන ගියා. උන්වහන්සේට හිරිහැර කරන්න. උන්වහන්සේ කොහොම හරි ජීවිතේ බේර ගන්නවා කියලා දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. ගහක නැගලා දැන් අස්සකෙල්ලිලා ඉන්නවා. අර දඩයන්වත්ද මොකද කරේ තමන්ගේ දුන්න අරගෙන ඊතලේ අරගෙන ඇදලා අර ස්වාමීන් වහන්සේගේ පාදයකට විද්දා. পায় සිදුරු කරගෙන ඊතලේ ඇතුල් වුණා. දරාගත නොහැකි වේදනාවෙන් උන්වහන්සේ එක කකුලකින් ගහේ ගහේ හිටගෙන හිටියා. නැවත තවත් ඊතලයක් අරගෙන ඊළඟ කකුලටත් විද්දා. කකුල් දෙකම ඊතල වලින් ඇනිලා තුවාල වෙලා ලේ ගලනවා. උන්වහන්සේ දැඩි වේදනාවෙන් ගහේ අත්තක් අල්ලගත්තා. ගහේ අත්තක් අල්ලගෙන ස්වාමින් වහන්සේ දැන් දඟලනකොට උන්වහන්සේගේ අත් දෙකම දැන් අත්තක තියෙන්නේ අර උන්වහන්සේගේ ශරීරයේ තිබිච්ච සිවුර චීවරය ගැලවිලා බිමට වැටුණා. ඒ වැටුනේ අර දඩයක්කාරයාගේ ඇඟට. ඇඟට වැටෙනකොටම අර දඩයම් බල්ලු ටික කොහොම හිතුවා හිතුවා අර ගහේ හිටපු කෙනා බිමට වැටෙනා වෙන්නදී කියලා මොකද කරේ වට කරගෙන අර දඩයක් කාර්යව කාලා ඇටකටු ටික විතරක් ඉදිරි කරා බලන්න විච්ච වැඩේ කිසිම වැරද්දක් නැති කෙනෙකුට හිරිහැරයක් හිංසාවක් කවදාවත් කරන්නට යන්න එපා. ඒ වැරද්ද කරන්නේ ඔබේ දුර්වල හිත. ඊටාම දුර්වල හිත යම්කිසි කෙනෙකුට ද්වේෂ සහගතව කතා කරනවා කියලා කියන්නේ ඔහුගේ වැරදි විතරක් ඉදිරියට අරගෙන හොඳ දේවල් වහන්න අපේ සමාජයේ බොහෝ කෙනෙක් හරිම දක්ෂයි. හරිම දක්ෂයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාහිර උපය පිටපෙනුම. හැම කෙනෙක්ම ලෝකෙ දිහා බලන්නේ බාහිර උපයයි පිටපෙනුමයි දිහා බලලා. ඕනම දෙයක් තීරණය කරන්නේ බාහිර උපයයි පිටපෙනුමයි බලලා. ඒක නෙවෙයි පළතුරු වර්ග බොහොම ලස්සනට දිලිසෙන විදිහට තියන්නේ. දැන් අපි කඩේකට ගියාම හරි ලස්සනට තියෙන පළතුරු ටක් ගාලා ගන්නවා. ඇයි බාහිර උපය? පිටපෙනුම. ඒ උපයයි පිටපෙනුමයි දිහා බලලා ඕනම දෙයක් හැබැයි ඇතුලේ කිසිම රහක් නැහැ. පුස්සක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඉන්න මිනිස්සයා තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි සිත. ඒක අභාවිත සිතක් බවට පත් කරගත්තොත් ඔබට සෑම මොහොතකදීම විපතක්ම ගෙන දෙනවා. දැන් ඔබ දන්නවා කොසබෑ නුවර එක සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයාගේ අවජාතක පුත්‍රයෙක් හිටියා ഘോഷක කියලා. ඒ සිටුවරයා මොකද කරේ හැම වෙලාවකදීම උත්සාහ කරා ඒ පුත්‍රයව මරලා දාන්න, ඝාතනය කරන්න. දවසක් ඔන්න උපක්‍රමයක් යෙදුවා. ඒක කුඹලෙකුට කිව්වා අහවල් දවසේ අහවල් වෙලාවේ මගේ අවජාසක පුත්‍රයෙක් මං එවනවා. ඔබ මොකද කරන්න ඕනේ? ආපු ගමන් අල්ලලා කපලා මුට්ටි වලට දාලා පුළුස්සලා දාන්න කියලා කිව්වා. ඔබට අතෙක් බරට ඕන තරම් වස්තුව දෙන්නම් කියලා කිව්වා ඒ කටයුත්ත සඳහා. දැන් ඊට පස්සේ මේ මේ පණිවිඩයේ මේ සැලැස්ම හදලා ඔන අර සිටුවරයා ഘോഷක කුමාරයට එන්න කියලා අහවල් ස්ථානයේ අහවල් කුඹල හම්බ වෙලා මෙන්න මේ මුදල දෙන්න කියලා පිටත් කරලා හැරියා. ඒ යන අතරතුරේදී ඒ කොසබෑනුවර සිටුවරයාගේ ජාතක පුත්‍රයෙක් හිටියා. ඔහු ක්‍රීඩා කරමින් ඉති ක්‍රීඩාවෙන් පරාජයටපත් වෙලා ඉන්නකොට ඇහුවා අර ഘോഷිත කුමාරයා යනවා දැකලා ඇහුවා ඔබ කොහෙද යන්නේ මම මේ අසවල් කටයුත්ත සඳහා යනවා කුඹල ළඟට කෝ දෙන්න ඔය මුදල මම ගිහිල්ලා දෙන්නම් ඔයා මං වෙනුවට ක්‍රීඩා කරන්න කියලා ഘോഷක කුමාරයා පිට නිර දැම්මා අර ජාතක පුත්‍රයා මුදල අරන් ගියා කුඹල හිතුවා මේ තමයි අර එවනෝයි කියපු දරුවා වෙන්න කියලා දෙපාරක් හිතුවේ නෑ කෑලි වලට කපලා මුට්ටි වල දාලා පිච්චුවා දැන් සන්ධ්‍යා කාලේ බෝ වුණාට පස්සේ දැන් ഘോഷක කුමාරයා නැවතත් සිටුවරයාගේ නිවසට යනකොට පුදුමයෙන් පුදුමයටපත් වුණා. "කෝ මගේ පණිවිඩයට නුඹ පිටත් වෙලා ගියේ නැද්ද?" කියලා ඇහුවා. විස්තරේ කිව්වා. අතර තුරදි මෙන්න මෙයා හම්බ වුණා. එයා අතේ පිටත් කරා කියලා. ඒ කොසබෑ නුවර සිටුවරයා හිසට අත තබමින් කෑ ගසමින් මුළු නගරය පුරාම විලාප දෙමින් ඇවිදින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට මේක ඇහුණා. ඇහිලා කිව්වා යම්කිසි කෙනෙක් නිර්දෝෂී කෙනෙකුට දොස් පවරනවා නම් හිරිහැර හිංසා පීඩා කරනවා නම් වේදනං පරුසංජානින් ඔහුගේ ශරීරයේ දරුණු වේදනාවල් ඇති වෙනවා ශරීරස්සච භේදනං ශරීරයේ බිඳිලා යනවා අන්තිමට චිත්තක් කේපං උපාපුනේ සිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා ඒ කියන්නේ උම්මත්තකින් බවටපත් වෙනවා ඒ නිසා වරදවා තැබූ සිත යහපත සඳහා අපි හැම කෙනෙක්ම යොදවන්නට ඕනේ. ඒ නිසා ඔබ ඔබගේ සිත ආරක්ෂා කර ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා මේ සිතේ ස්වභාවයන් කීපයක්. ඒ තමයි සරාගසිත, වීතරාගසිත, සදෝසසිත, වීතදෝසසිත, සමෝහසිත, වීතමෝහසිත මේ විදිහට සිතේ ස්වභාවයන් 16ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කාරණා පෙන්වා දීලා තියෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තංති පජානාති. රාග සහිත වූ සිතක් නම් අපට එය දැනගැනීමේ හැකියාව තියෙනවා. ද්වේෂ සහිත වූ සිතක් නම් අපට එය දැනගැනීමේ හැකියාව තියෙනවා. මෝහ සහිත වූ සිතක් නම් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අපට අවශ්‍ය කරන්නේ මානසිකාරය. දැන් අපි දන්නවා සබ්බචිත්ත සාධාරණෝ චෛතසිකවල පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රී මානසිකාරය. මානසිකාරය කියලා කියන්නේ චෛතසිකයක්. එතකොට මේ මානසිකාරය කියන එකට යෝනිසෝ කියන වචනේ යෙදුනට පස්සේ ප්‍රඥාවෙන් යුක්තව සිහිපත් කරන්නට පුළුවන් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් අහනවා මේ සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි උච්චති කිත්තාවතානුකෝ බන්තේ සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා කියනවා කුමන කාරණයකින්ද සක්කාය දිට්ඨිය වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨිය කියනක පිළිබඳව 20 ආකාරයකින්. ඒ කියන්නේ රූපය ආත්මය කියලා හිතනවා ආත්මය රූපවත් එකක් කියලා හිතනවා ආත්මය තුල රූපය තියෙනවා රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතනවා වේදනාව ආත්මය කියලා හිතනවා ඊළඟට ආත්මයේ වේදනාවත් එකක් කියලා හිතනවා වේදනාව තුල ආත්මය තියෙනවා ආත්මය තුල වේදනාව තියෙනවා මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ විසි ආකාරයකින් සක්කාය දෘෂ්ටියකින් බැඳිලා තියෙන්නේ අපේ. ඒ සක්කාය දෘෂ්ටි ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි නාම රූපස්කන්ධ පිළිබඳව අයෝනිසෝ මනසිකාරය. ඒ සකස්සිය පිළිබඳව ඇති අනවබෝධය. ඒ නිසා යම් කිසි කෙනෙක් සිත තුලින් ප්‍රඥාවෙන් යුක්තව නාම රූප පිළිබඳව ඇති සැටියෙන් දකිනවා නම් ලෝකේ යථාර්ථයට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ සිත ආශේවිත වශයෙන් වඩන්න ඕනේ, භාවිත වශයෙන් වඩන්න ඕනේ, ඊළඟට බහුලීකృత වශයෙන් වඩන්නට පුරුදු පුහුණු කරගන්නට උවමනා කරනවා. පින්වත්නි අපි ඇයි මේ සිත ආරක්ෂා කරගත යුතු වන්නේ? දැන් අපි දන්නවා මනුෂ්‍ය පතේ ඉඳලා පැරණි මිම්මෙන් චාතුර්මහරජික කියන දිව්‍ය ලෝකයට යොදුන් 42000ක් දුර තියෙනවා. චාතුර්මහරජික දිව්‍ය ලෝකේ ඉඳලා තාවතියස දිව්‍ය ලෝකයට යොදුන් 42000යි. ওই විදිහට තමයි මේ සෑම දිව්‍ය ලෝකයක් අතරම පරතරේ ඉඳලා තියෙන දැන් පරනිම්මිත වසවර්තිය දිව්‍ය ලෝකේ ඉඳලා. පළවෙනි බඹතලයට ඒ කියන්නේ බ්‍රහ්මපාරිසජ්ජ කියන පළවෙනි බඹසඩේට දුර තියෙනවා යොදුන් 55 ලක්ෂ 8000ක් යොදුන් තියෙනවා. එතකොට සෑම බඹතලයක් අතරම පරතරය යොදුන් 55 ලක්ෂ 8000යි. එතකොට මේ ගණනින් මිම්මෙන් ගත්තොත් එහෙම මනුෂ්‍ය පතේ ඉඳලා භවග්‍රේට භවග්‍රේ කියලා කියන්නේ නේව සංඥා නා සංඥායතනයේට 7 කෝටි 18 ලක්ෂ 56000ක් දුරයි යොදුන් වලින් ගත්තොත්. ඒ තරම් විශාල දුර ප්‍රමාණයක්. එතකොට දේශනේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් ලෝවා මහා ප්‍රාසාදය තරම් විශාල ඝනගල් පර්වතයක්. ඒ කියන්නේ දැන් දැන්ට පේන්න තියෙන එක නෙමෙයි පැරණි ගොඩනැගිල්ල නවමහල් ප්‍රාසාදයක්. ලෝවා මහා ප්‍රාසාදයේ තරම් විශාල ඝනගල් පර්වතයක් ප්‍රථම ධ්‍යාන බඹතලේ ඉඳලා බිමට අතහැරියොත් ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉඳලා මේ පෘථුවියට අතහැරියොතින් ඒ ඝනගල් පර්වතයේ පැයකට යොදුන් 800ක් වේගින් පහළට කඩාගෙන වැටෙනවා දිනකට යොදුන් 48000ක් වේගින් පහළට කඩාගෙන වැටෙනවා එහෙම වැටිලා ඒ ඝනගල් පර්වතය පෘථුවියට වැටෙන්න හරියට මාස 4ක් ගත වෙනවා මේ සංඛ්‍යාලේඛන වෙනස් වෙන ඒවා නෙමෙයි. විද්‍යාඥයන්ට හොයාගන්නත් බෑ. හරියටම මාස 4ක් ගත වෙනවා මේ ඝනගල් පර්වතය. මේක බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් දැන දැක ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරපු දෙයක්. ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ ඝනගල් පර්වතයේ භවග්‍රේ ඉඳලා මේ පෘථිවියට අතහැරියොත් එහෙම ඒක විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් මහ පොළොවට කඩාගෙන පාත් වෙනවා. ඊළඟට පැයකට යොදුන් 800කුත් දිනකට යොදුන් 48000ක් වේගෙන් මහ පොළොවට කඩාගෙන පාත් වෙනවා. එහෙම පාත් වෙලා මේ ඝනගල් පර්වතයේ පෘථිවියට වැටෙන්න දින 1497ක් යනවා. ඒ කියන්නේ ඒක වර්ෂ වලින් ගත්තොත් වර්ෂ 4යි මාස 1යි දින 27ක් යනවා. බවාග්‍රේ ඉඳලා මේ පෘථිවියට ඒ ඝනගල් පර්වතේ වැටෙන්නේ දැන් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි මේ සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි සත්වයෙක් භවග්‍රේ චුත වෙලා මේ මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්න නම් ගත වෙන්නේ චිත්තක්ෂණයකටත් අඩු කාලයක්. ඒ තරම් වේගවත් මේ සිතක් සිතේ වේගය ඒ තරම් වේගවත් බව බුදුරජාණන් වහන්සේට අපිට කියලා දෙන්න තමයි මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරේ. ඔබගේ සිතත් ඉතා වේගෙන් ගමන් කරනවා. ඒ නිසා බොහෝ දුර ගමන් කරනවා. ඒ බොහෝ දුර ගමන් කරන සිත ආසේතු වශයෙන් ආරක්ෂා කරගන්න පටන් ගන්න. භාවිත වශයෙන් නැවත නැවත ආරක්ෂා කරගන්න. බහුලීකත නැවත නැවත බහුල වශයෙන් සිත ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනේ. කොහොමද අපි බලමු මේ සිත ආශේවිත භාවිත බහුලීකත වශයෙන් ආරක්ෂා කරගත්තොත් අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. පින්වත්නි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය කොසබෑනුවර උදේනි රජතුමාගේ බිසව සාමා දේවිය සාමාවතී දේවිය ඇය තුනුරුවන් සරණ ගිය උපාසිකාවක්. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදීමටපත් වෙච්ච උපාසිකාවක්. ඒ සාමාවතී දේවිය ඇතුළු 500 දෙනෙක් තුනුරුවන් සරණ ගියා. දවසක් මොකද වුනේ මේ පිරිස පිළිබඳව වෛර බැඳගත්ත මාගන්ධී කියන රාජමහේසිකාව. වෛර බැඳගෙන මොකද කරේ? රජ කෙරෙහි බිඳවීමක් ඇති කළා. රජ කෙරෙහි බිඳවීමක් ඇති කරලා අද්භූත චෝදනා නගලා රජු කෝප බවට කෝප බවට පත් කරා රජ කෙරෙහි. ඒක සිද්ධ වුණේ ඔය සාමාවතී බිසව සිටපු මාලිගාවේ රජ නිතර පරිහරණය කරපු වීණාවක් තිබුණා. ඒ වීණාව ඇතුළට සර්පයෙක් ගෙනල්ලා දැම්මා. ඉතින් රජතුමා මේක පාවිච්චි කරන්න හදනකොට මේ සර්පයා දැකලා අර බිසව කෙරෙහි තරහක් ද්වේෂයක් ඇති කරගත්තා. මේ බිසව ඇතුළු මේ 500 දෙනාගේ වැඩක් කියලා මොකද කරේ සියලුම දෙනාම රජ මිදුලට කැඳෙව්වා. කැඳවල එක දුන්නකින් එක ඊපාරකින් 500 එක් දෙනාම මරණයටපත් කරන්න සූදානම් කරලා හිටියේ. ඒ විලිද දහසක් බලසී දුන්නක්ගෙන දියමන්ති තුඩ සහිත විසපෙව් ඊතලයක්ගෙන ඇදලා එක හීපහරින් 500 දෙනාම මරණයටපත් කරන්න සූදානම් වෙන වෙලාවේ සාමාවතී දේවිය අදිෂ්ඨාන කරා ඒ තමයි මම මෛත්‍රිය ආශීවිත වශයෙන් වැඩුවා. මෛත්‍රිය කරුණාව භාවිත වශයෙන් වැඩුවා. ඊළඟට බහුලීකృత වශයෙන් මෛත්‍රිය කියන එක අවශ්‍ය කරන්නේ අන්න අර මරණයට පත් කරන්න යන මොහොතදිත් හිත වෙනස් කරගත්තේ නැහැ අපේ හිත වෙනස් වෙනවා. අපි කොච්චර ශ්‍රද්ධාවෙන් දානි දුන්නත් ඊට පහුවෙන් හිතන්නකො කරදරයක් වුණා කියලා නරක වෙනවා හිත. අන්න ලෝභය ආශේති ආශීවිත වශයෙන් අයින් කරේ නැහැ. ලෝභය කියන එක භාවිත වශයෙන් අයින් කරෙත් නැහැ. ලෝභය කියන එක බහුලීකත වශයෙන් අයින් කරෙත් නැහැ. අර බුද්ධ වර්ම කියන වෙළඳ නායකයා තමන්ගේ ගැල්වල තියෙන සියලුම මිදියුෂ භික්ෂුන් වහන්සේලා අර දුන්න අන්තිමට කාන්තාරය යනකොට යාට ටිකක් නැහැ. සේවකයෙක් වුණා ටිකක් ඉතුරු කරගන්න තිබ්බා. ඔන්න දීලා කරගත්තු වැඩක් කියලා. හැබැයි හිත වෙනස් කරගත්තේ නැහැ බුද්ධ වර්ම වෙළඳ නායකයා. එයා හිතුවා කමක් නෑ මං දානයක් නේ දුන්නේ. එයා නිකන් අර හිතුව නම් ඇත්ත තමයි. ඔන්න දන් දීලා කරගත්තද? අන්න දානේ කියන එක ආශීවිත වශයෙන් වැඩුවා. භාවිත වශයෙන් වැඩුවා. බහුලීගත වශයෙන් වැඩුවා. එතකොට අපිට පැහැදිලි වෙනවා පින්කම් වුණත් අපි සිද්ධ කරනකොට සිත් නරක් වෙන්නේ සිත් වෙනස් වෙන්නේ මේ පින්කම නිබැරදි ආකාරයෙන් අපි සිද්ධ කරපු නැති නිසා. ඒක සමහර පින්කම් පින්කම් කරන්න ගිහිල්ලා හිත නරක කරගන්නවා. සිල් ගන්න ගිහිල්ලා හිත නරක කරගන්නවා. සමහරට සිල් ගන්න ගියාට පස්සේ වාඩි වෙච්ච තැන හොඳ නැහැ. ඈ ඊළඟට ගිලන් පස්සේ එක වෙලාවට හම්බුනේ නැහැ. ඊළඟට වැසිකිලි කැසිකිලි හොඳ නැහැ. වැඩපිළිවෙල එතන හොඳ නැහැ. දැන් බොහෝ අය බලන්න පින් කරන්න කියලා ගොඩාක් කෝ විවේචනය කරන්නේ නැද්ද කියලා. ගොඩාක් විවේචනය කරනවා. ඒ නිසා අන්න සිත ආශේවිත භාවිත බහුලිකත වශයෙන් වැඩුවේ නැහැ. දැන් සමහරට කෙනෙක් මරණානුස්සතිය වඩන කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට ධර්මශාලාවේ හැබැයි නිකම් පණිවිඩයක් ආවොත් කවුරු හරි කෙනෙක් කන්න පුටු උඩ හැමමයි කියලා. අර අනුස්සතිය හැමම විනාශයි. කෑ ගහගෙන යන්නේ. දැන් බලන්න මරණය කියන එක නිකම් කටින් කිව්වා විතරයි. ඒක භාවිත කරෙත් නැහැ, බහුලීගත කරෙත් නැහැ. බහුල වශයෙන් වැඩුවේ නැහැ. නිකම් මරණේ නියතයි, මරණේ නියතයි කිව්වා විතරයි වචනෙට. ඒ නිසා සාමාවතී දේවිය ඇතුළු පිරිස සිත වෙනස් කරගත්තනේ අවසාන මොහොත දක්වා මෛත්‍රියෙන් හිටියා. මහා පුදුම ආශ්චර්යජනක දෙයක් සිද්ධ වුණා. ඒ තමයි රජතුමා ගල් ගැහුණා. අර මෛත්‍රී බලයට. ඇදපු දුන්න අතහැර ගන්න බැරි වුණා. ගල් ගෙඩියක් බවට මැටි රූපයක් බවට රජපත් වුණා. රජ මැටි රූපයක් බවට පත් වුණාට පස්සේ බීතියටපත් වුණා. ත්‍රාසයටපත් වුණා. දේවිය ඇහුව රජතුමනි මොකද බය හිතුණාද? ඔව් මට හරි බයයි. මොකද මේ වුනේ මට? ඒ වෙලේදී දේවිය කිව්වා එහෙනම් මහරජතුමනි ඔබ දැම්මම මගේ පියාණන් වහන්සේ සරණ යන්න කිව්වා. එතකොට රජතුමා ඇහුවා මොකක්ද කවුද? ඔබේ පියාණන් මරණයටපත් වෙලානේ. නෑ නෑ ඒ පියා නෙමෙයි. ලෞතර බුදු පියාණන් වහන්සේ සරණ යන්න කියලා තුනුරුවන් කෙරෙහි හිත පැහැදුවා. රජ තුනුරුවන් කෙරෙහි හිත පහදවාගෙන ග්‍රහණින් මිදුණා. ලිහිල් බවට පත් වුණා ශරීරේ. එවෙලි මැද්දක එකතු කරලා ත්‍රිවිධ රත්නය නමස්කාර කරලා තුරුන් තුනුරුවන් සරණ ගියා. බලන්න අර දේවිය තුල සාමාවතී දේවිය තුල තිබිච්ච ඒ මෛත්‍රී බලය සිත වෙනස් කරගත්තේ නැහැ අවසාන මොහොතේදීවත් සිත වෙනස් කරගත්තේ නැහැ ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ කොච්චර පින්දහම් කරගත්තත් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රතිඵල නැහැ. සමහර වැරදි අකුසලකම් පාපකම් නොපනත්කම් ඕන තරම් සිද්ධ කරනවා කිසිදු ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන්නේ කර්මය කියන එක පුද්ගලයාට එන ස්වභාවයන් කීපයක් තියෙනවා. ඒ ස්වභාවය අපි අවබෝධ කරගත්තොතින් කවදාහක්වත් අකුසල කර්මයක් සිතෙන්වත් රහසින්වත් පාප කර්මයක් සිද්ධ කරන්නට අපි කිසි කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ජීවිතේ දිනදා ජීවිතයට මේ දේවල් සමීප කරගන්න. ජීවිතය කියන එක පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඖෂධය බුදු බුද්ධ දේශනාව ඖෂධයක් බවට පත් කරගන්න. ඒ ඖෂධ නියමිත ක්‍රමයට පානය කරොත් ඒකාන්තයෙන්ම සිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ වැනි අකුසල සිතුවිලි යටපත් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් බොහෝ දුර යනවා භාවනා වැඩසටහන් වලට විවිධ දානමය පින්කම් වලට හැබැයි සිතේ එකලාසියක් නැහැ. දැන් ඔබ අහලා ඇති රජගහ නුවර හිටියා පුන්න කියලා සිටුවරේක්. ඒ පුන්න කියන සිටුවරයාගේ දියණිය තමයි උත්තරාව කියලා කියන්නේ. තුනුරුවන් කෙරෙහි හරීම පැහැදීමකින් හිටියේ. ඉතින් මේ උත්තරාවට ඕන වුණා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් පූජා කරන්න දින 15ක් තිස්සේ. ඉතින් මේ උත්තරාව කල්පනා කරලා බැලුවා මං දැන් මේ දානය සඳහා පිටත් වුණොත් මේ දානය සඳහා මං වැඩ කරොත් තමන්ගේ ස්වාමියාව බලා ගන්න කෙනෙක් නැහැ. ස්වාමියාගේ ඕන එපාකම් ඉෂ්ට කරන්න කෙනෙක් නැහැ. සමහරට ස්වාමියා කෝපයටපත් වෙන්න පුළුවන්. මගේ වැඩවලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරාව මොකද කරේ? කහවණු 15000ක් ගෙවලා සිරිමාව ගෙන්න ගත්තා. ඔබ අහලාද සිරිමාව කියලා කියන්නේ කවුද කියලා? ගණිකාවක්. සිරිමාවට කහවණු 15000ක් දීලා කිව්වා මම දින 15ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට උපස්ථාන කරනවා මම එනකන් මගේ ස්වාමියව බලාගන්න කියලා කිව්වා දැන් බලන්න අද කාලේ කෙනෙකුට ඒක කරන්න පුළුවන්ද කියලා. සමහරට භාවනා වැඩසටහන් වලට දුර යනවා ගිහිල්ලා ඒ තමන්ගේ ස්වාමියා යම් කිසි හේතුවකින් වෙන දෙයකට පැටලෙයිද කියලා සැකෙන් සැකෙන් ඉන්නවා. නමුත් උත්තරාව එහෙම කරේ නැහැ. උත්තරාව කලින්ම කහවණු දීලම සිරිමාව ගෙන්නලා ස්වාමියා ළඟට ගිහිල්ලා බාර දීලා කිව්වා මෙන්න මෙයා ඉන්නවා සියල්ල ඔයාගේ ඕනෑ පාකම් ඉෂ්ට කරයි මම මේ වැඩේට යනවා. ආන්ගේ විදියට සිරිමාව නවත්තලා උත්තරාව දාණයට පිටත් වුණා. ඔන්න දැන් එක්තරා ස්ථානයකදී උත්තරාව දැන් ස්වාමින් වහන්සේලාට දාණය පිළියෙල කරනවා. ඉතින් සිරිමාව මේක දැක්කා. දැකලා උත්තරාව කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තා. බලන්න මෙයා මෙච්චර වෙලත් මේ වගේ පින්කම් සිද්ධ කරගන්නවා මෙච්චර ලස්සනයි මට වැඩිය ලස්සනයි රූපවත් මේ මතියට තව පින්දහනු සිද්ධ කරගන්නවා කියලා හොඳ වැඩක් කරන්නම් කියලා මොකද කරේ උත්තරාව කුසී ඉඳලා ස්වාමින් වහන්සේලාට දානේ පිළිල කරනකොට කැකෑරිමින් තිබිච්ච තෙල් භාජනයක් ළඟට ගියා සිරිමාව. ගිහිල්ලා තෙල් කිනිස්සක් අරගෙන එහෙම්මම උත්තරාවගේ හිසට වැක්කිරුවා. එවෙලෙදි උත්තරාව දෙපාරක් හිතුවේ නෑ කිසිම ද්වේෂයක් ඇති කරගත්තෙත් නෑ සිත ආසේවිත වශයෙන් උත් වැඩුවා ඒ කියන්නේ මෛත්‍රිය පටන් ගත්තා නැවත නැවත කරා බහුල වශයෙන් මෛත්‍රිය කරා කවදාක්වත් සිත වෙනස් කරගත්තේ නැහැ සිරිමාව කෙරේ මෛත්‍රී ධානයෙන් යුක්තව ඉවසුවා අර හිසට වක්‍රපුත් ඒ කැකෑරෙන තෙල් උත්තරාවගේ හිසට වැටුනේ හරියට සීතල දිය ධාරාවක් හිස සිසාරා යනවා වගේ එතනින් නැවතුනේ නැහැ උත්තරාව දෙවෙනි වරත් නැවතත් තෙල් කිනිස් අරගෙන වක් කරන්න හදනකොට එතන හිටපු 16ට එකතු වෙලා ඉක්මනට සිරිමාව අල්ලගත්තා. එතනින් උත්තරාව නැවතුනේත් නෑ දානේ දෙන දවසේ සිරිමාව එක්කන් ගිහිල්ලා සිරිමාවගේ අත් දෙකෙන්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානේ පූජා කරලා තිසරණේ පිහිටුවා තුනුරුවන් සරණ යවුවා බලන්න කල්යාණ මිත්‍ර සම්පatti මොනතරම් හොඳ දෙයක්ද කියලා ඒ නිසා සිත ආශේවිත වශයෙන් භාවිත වශයෙන් බහුලීකృత වශයෙන් අපි වඩන්නට නිතරම පුරුදු පුහුණු වෙලා ඉන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවි කෙනෙක් වුණත් දැන් සමහර දිව්‍යාත්ම භාව තියෙනවා. ඒ දෙවිවරු විවිධ දිව්‍ය තලවල ඉඳගෙන සිත අපිරිසුදු කරනවා. ඒ දෙවිවරුගේ දිව්‍යාත්ම භාවයේ පිරිහෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කිඩ්ඩා පදූසික කියලා කියන්නේ. කිඩ්ඩාපදෝසික කියලා කියන්නේ ක්‍රීඩාවට නැඹුරු වීම. විවිධ විවිධ ක්‍රීඩාවන්ට දෙවිවරු ලොල් වීම. ඔය දූකෙලි වගේ ක්‍රීඩාවන්ට යොමු වීමෙන් දෙවියන්ගේ දිව්‍යාත්ම භාවය පිරිහෙනවා. දෙවෙනි එක තමයි මනෝපදෝසික කියලා කියන්නේ. මනෝපදෝසික කියලා කියන්නේ ඉරිෂියාව, ක්‍රෝධය. දෙවිවරුන්ගේ දිව්‍ය භාවයේ ආනුභාවයේ පිරිහෙන්න ප්‍රධානම හේතුව තමයි මනෝපදෝසික කියලා කියන්නේ. දැන් සූත්‍ර පිටකයේ තියෙන කුබ්බ නිමිත්ත කියලා සූත්‍ර දේශනාවක්. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම් දෙවි කෙනෙක් ඒ දිව්‍ය භවයෙන් චුත වෙනකොට කාරණා කීපයක් වෙනස් වෙනවා. එකක් තමයි මාලා මිලායන්ති කියලා කියන්නේ. මාලා මිලායන්ති කියලා කියන්නේ ශරීරයේ තියෙන මේ මල් මාලාවන් සියල්ලක්ම පර වෙලා යනවා. ඒ වගේම එයාගේ දිව්‍ය සලු සියල්ලක්ම කිලුට වෙලා යනවා. දිව්‍ය සලු සියල්ලක්ම අපවිත්‍ර වෙලා යනවා. ඒ වගේම කිසිලි වලින් දහඩිය දාන්න පටන් ගන්නවා. ඒ වගේම මුහුණ දුර්වර්ණ වෙන්න ගන්නවා. ඒ දිව්‍ය ආසනය පිළිබඳ ඇලීම නැති වෙලා යනවා. මේ විදිහට ශරීරයේ දුර්වර්ණ වීමෙන් දිවසලු කිලුට වීමෙන් කිසිලි වලින් දාඩිය දැමීමෙන් මෝන දුර්වර්ණ වීමෙන් සකී ආසනයේ පිළිබඳ ඇල්ම නැතිවීමෙන් දිව්‍ය භවෙන් චුත වෙනවා. මේ කාරණා පහළ වෙන්නේ සිත අපිරිසිදු කරගත්තොත් පමණයි. ඒ නිසා දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වුණත් සිත පිරිසිදු කරගන්නවා නම් ඒ අයට ඒ දිව්‍ය භාවයේ දිගෙන් දිගට දිගෙන් දිගට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ සිත පිළිබඳව නැවත සිතන්න සිතේ ස්වභාවය පිළිබඳව හිතන්න මේ සිත තමයි දිව්‍ය ලෝකේ කරා ගමන් කරන්නේ මේ සිත තමයි මනුෂ්‍ය ලෝකේ කරා ගමන් කරන්නේ. මේ සිත තමයි බ්‍රහ්ම ලෝකේ කරාත් ගමන් කරන්නේ. මේ සිත තමයි නිවන කරාත් ගමන් කරන්නේ. ඒ නිසා සිත ආරක්ෂා කරගන්නට අපි හැමෝම උත්සාහ වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ තියෙන අවස්සුත පරියාය කියලා සූත්‍රයක්. ඒකේ උදාහරණයක් තියෙනවා ඒක මිනිස්සෙක් ගිනි හුලක් අරගෙන වේලිච්ච මැටි තියෙන නිවසක් ඇතුළට ආවොත් කවදාහක්වත් ගේට් ගෙදරට ගිනි ගන්න ඉඩක් නැහැ. ඒ වගේම තෙත තෙත මෙටි සහිත නිවසකට ආවොත් එහෙම ගිනි ගන්න කිසිසේත්ම ඉඩක් නැහැ. යම් කිසි කෙනෙක් වේලිච්ච මැටි හරි පිදුරු හරි සහිත ගෙයක් ඇතුළට දුවගෙන ආවොත් සම්පූර්ණයෙන්ම ගේ ගිනි ගන්නවා. එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. ඒ වගේ නොඇඩූ සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරන්තරයෙන්ම රාගාදී අරමුණු හමුවේ ගමන් කරනවා. ඒ නිසා අපේ සිතට දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම කියන එක නැවත නැවත ප්‍රගුණ කරන්න අපි හැමෝම වග බලා ගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ දේශනාවම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ සිත හදාගන්න. යම්කිසි කෙනෙක් තමන්ගේ හිත හදාගත්තේ නැති වුණොතින් එයාගේ පරිහානියට හේතු වෙනවා. දැන් අපි දන්නවා ලෝකය කියලා කියන්නේ මේ මනුෂ්‍ය ශරීරය. මනුෂ්‍ය ශරීරේ නිර්මාණය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ සිතින්. එතකොට මේ ලෝකය දිහා බැලුවට පස්සේ මේ ඇහැට පේන සියල්ලක්ම සිතෙහි නිර්මාණ. හොඳට බලන්න ඇඳගෙන ඉන්න වස්ත්‍රයේ ඉඳලා කන කෑම පිඟානේ ඉඳලා යන වාහනේ ඉඳලා දාන සෙරප්පු දෙකේ ඉඳලා සියල්ලම සිතේ නිර්මාණය. ලෝකයේ විනාශ කිරීම සඳහා නිෂ්පාදනය කරන තියෙන සියලුම අව්‍යාවුද සිතෙහි නිර්මාණයක්. ඒ ආයුධ ක්‍රියාත්මක කරන්නේ සිතේ ස්වභාවයක් නිර්මාණයක්. ඒ ක්‍රියාත්මක කිරීමෙන් මරණයටපත් වෙන්නේ සිත් පිට තියෙන මිනිසුන්. එතකොට මේ ලෝකය කියලා කියන්නේ බබයක් පමණ මනුෂ්‍ය ශරීර කූඩුව. ඒ ශරීර කූඩුව තුල තමයි අපි ಗುಣධර්ම ඇති කරගන්න ඕනේ. දැන් ඔබ අහලා ඇති මඩියේ පඤ්ඤා සීහ මහානායක හාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් තියෙනවා මිනිසා හදා රට හදන්න කියලා. අපි කවුරුත් අහලා තියෙන දෙයක්. දැන් ලෝකයේ දියුණු වුණා. ලෝකයේ නොයෙක් තාක්ෂණික උපකරණ හැදුවා. නමුත් අපිට ඇහැට පේන්නේ නැති වෛරස් එකකට යටත් වෙන්න වුණා. ලෝකයේ මිනිස්සුන්ට සීමා පැනෙව්වා. මිනිස්සු ගොඩාක් දේවල් හොයාගෙන ගියා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් කියලා එකක් තියෙනවා. කෑදරකම් කියලා තව එකක් තියෙනවා. ලෝකයට පුළුවන් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරන්න හැබැයි කෑදරකම් සපුරන්න ලෝකයේ කිසිම දෙයකට බෑ. ඒ නිසා සීමාවක් පැනෙව්වා. සමහර අය ජීවිතය අවබෝධ කරගත්තා. සමහර අය ජීවිතේ තේරුම් ගත්තා. සමහරු හිතන් හිටපු අනවශ්‍ය බලාපොරොත්තු අයින් කරලා යථාර්ථයේ පැත්තට නැමුණා. ලෝකේ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා හොයන්නට ගත්තා. අපිට එක දෙයක් තේරුම් කරලා දුන්නා. ලෝකේ දියුණුවයි කියලා දැනක් කොහෙවත් නෑ. අපි ඉස්සර හිතන් හිටියේ අරහෙ දියුණුවයි, මෙහෙ දියුණුවයි, අරහෙ දියුණුවයි, අරහෙ යන්න තියනවා නම් හොඳයි. ඉතින් බොහෝ අය හොර රහසේ රහසිගතව පැනලා ගියා රටවල් වලට. දැන් අද ගියපු අය රහසිගතව මෙහෙට එන්න උත්සාහ කරනවා. ඒ නිසා අපට පණිවිඩයක් දුන්නා ලෝකෙ කිසි තැනක් දියුණු නැහැ. ලෝකෙ කිසිම දෙයක් සාර්ථක නැහැ. එම සාර්ථක නම් දියුණු නම් අපිට ඇහැට පේන දෙයකින් බේරෙන්න පුළුවන් ගමක් තියෙන්න ඕනේ. ලක්ෂ ගණන් ගණනක් මිනිසුන්ගේ ජීවිත මරණයටපත් කරමින් ස්වභාව ධර්මයේ අපිට යම්කිසි පණිවිඩයක් දුන්නා. ඒ තමයි බුදුදහමේ තියෙන පණිවිඩයමයි දුන්නේ. ඒ තමයි තමන් ආරක්ෂා වෙන්න කියන එක. තම තමන් තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරේ ඒකනේ. අනුන් ගැන හොයන්න කරන කොළදේ ගැන තමන් ගැන හොයාගන්න කිව්වා. දැන් අද ගොඩාක් අඩ සිද්ධ වෙලා තියෙන එකනේ. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපය ගන්න ඕනේ. ඒ නිසා අවමේ කරා ගමන් කරන්න පුරුදු කරා. හැබැයි කාලයා ගෑවෙමින් සමහර විට සියලුම දෙනාට මේ සියල්ලක්ම අමතක වෙලා යන්න ඉඩ තියෙනවා. නමුත් ඔළුවේ තැනක තියාගන්නට ඕනේ අපිට මෙහෙම දේකුත් සිද්ධ වුණා කියලා. ඒ නිසා පින්වත්නි අද අපි මේ සූත්‍ර දේශනාවෙන් උත්සාහ කරේ සිත ආශීවිත වශයෙන් වඩන්න, සිත භාවිත වශයෙන් වඩන්න, සිත බහුලීකත වශයෙන් වඩන්න. ඒ ආශීවිත භාවිත බහුලීකත වශයෙන් වැඩූ සිත ඒකාන්තයෙන්ම සැපගෙන දෙනවා. විමුක්තිය කරා ගමන් කිරීමට සිතේ තිබෙන මේ රාග, දේශ, මෝහ නැමැති උල් සහ මුලින්ම උගුල්ලා දමන මූලෝත්පාඨනය කරන්නට ඒ හේතු වෙනවා. ඔබ අවබෝධයෙන් යුක්තව ජීවිතයේ තේරුම් අරගෙන සසර ගමන මෙලව ජයගෙන පරලෝ ජයගෙන සසර ජයගෙන මායя ජයගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ශාන්තයයි ප්‍රණීතය වර්ණනා කොට වැඩවදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධම් අවබෝධ පිණසම අද දවසේ මේ සිද්ධ කරන්ට දුණු ධම් කාරණා හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සිතේ ස්වභාවය පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනාව පැවැතු ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරස්ත විද්‍යාශෝභිත ධර්මායතන වාසී අඟුරුකාරමුල්ල ශ්‍රී මේදංකර පිරිවෙන් පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී පූජනීය දලුගම සමිත ඥාන සාමින්ද්‍රයන්න් වහන්සේ